ඉතින් ඒ නිසා දැන් මට හම්බුණා නේවි එකේ වැඩ කරපු තරුණෙක්. මේ ළඟදී දැන් මාසයක් නෑ. මට ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මේ මං කංකන්ත කංකසන්තුරේ මේ ඩියුටි යද්දි හවස් වරුවේ එකපාරට මගේ ඇඟ බර වුණා කිව්වා. ඒ කියන්නේ මේ තියෙනවට වඩා බර වැඩුණා වගේ තේරුණා. ඊට පස්සේ මම ගියා මේ මගේ මේ ඔෆිස් මේස් එකට. ඊට පස්සේ මට මේ වමන යන්න වෙනවා කැරකිල්ල හැදිලා ඊට පස්සේ ඒගොල්ලෝ බෙහෙත් ගෙන්න ස්පිතාලෙ ගෙනිච්චා ඊට පස්සේ එතනදී මට හිතුණා මේ ડોක්ටර් එනකොට මෙයා මේ දුටිගම රජුරුවන්ගේ එක්කෙනෙක් කියලා මං ඒක කිව්වා ඊට පස්සේ ඒගොල්ලෝ මාව මානසික රෝග වලට දැම්මා දැන් මම බෙහෙත් ගන්නවා බෙහෙත් ගන්න අවුරුදු 5ක් හැබැයි මට නම් මතක නෑ දැන් මේ ගෑනු ළමයි ළමගේ නමක් කිව්වා දෙමළ ගෑනු ළමගේ නමක් කියලා කිව්වා. එයා මේ කොටි නායිකාවක් වෙලා හිටපු කෙනෙක්. එයාගේ නම කී කිත මං අසනපිලා කෑ ගහලා තියෙන කිව්වා. ඊට පස්සේ හැබැයි මේ ලෙඩේ හොයාගන්න බෑ කියලා මගේ ළඟට ආවේ. ඉතින් මම දන්නෙත් නෑ මම කිව්වා එහෙනම් පොඩ්ඩක් මොකද්ද කියලා බලන්න කියලා කියන එකට මෙන්න අර හයියෙන් කෑ ගහගෙන ඉතින් වමනේ දාන්න වගේ හදනවා. මම යන්නේ නෑ. එතකොට මම කිව්වා එහෙනම් ওই ඇඟේ ඉන්නේ අර නායිකාව තමයි කිව්වා. කියනකටම අහු වුණා වුණා කියලා දෙක කරන්න නැගිටගෙන හැදුවා. මම ඊමේට කිව්වා අහුුනේ නෑ ඔහොම ඉන්න කිව්වා. ඔය ඇඟට වෙලා ඉන්න සද්ද නැතු මං කියන්නේ කාටවත්. යාන්තම් සාංශි දෙව්වා. සාංශි දෙවල ළමයට කිව්වා ඔයා කොහේ හරි කියලා මේක කරගන්න මට නම් දන්නේ කියලා. දැන් අර භූතයෙක් වෙලා අර කොටි කාන්තාව අර ළමයාගේ ශරීරේ ඉන්නවා. දැන් බලන්න විමුක්ති සරණ කොහෙන් දියුර වෙලා තියෙන්නේ. දැන් මේ දැන් නමුත් විඳවනවා මිනිස්සු තේරෙන්නේ විඳවනවා තේරෙන්නේ අපිට තියෙන ලොකුම වාසිය මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ විශ්වාස කිරීමයි. ශ්‍රද්ධාව කියන්නේ ඒක සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමනේ ශ්‍රද්ධාව. ඉතින් මේ පින්වත් දැන් මම කියන්න හදන්නේ පොඩි විස්තරයක්. අපි මේ සංසාරේ සතර අපායේ වැටි වැටි වැටි වැටි යන ගමන හැබැයි අපට තේරෙනවද? අපට තේරෙන්නේ නැහැ. අපට හිතෙන්නේ මේ අපි කියනවා මෙහෙම මට මේ ගේ හදාගත්තට පස්සේ මම මලක් කවන්නේ කියනවා. එහෙම කියන්නේ නැද්ද? කියනවනේ. මට මේ ළමයි බන්දලා දුන්නාට පස්සේ මලත් කමන්නේ කියනවා. මට අරහි ගියාට පස්සේ මෙහි ගියාට පස්සේ මලත් කමන්නේ කියනවා. අපි හිතේ මැරුණට පස්සේ කමක් නැහැ කියලා. කමක් තියෙනවා. ඒ තමයි අපි දැන් අපිට දැනට තේරෙන්නේ නැහැ අපි කොච්චර බැඳීමක් තියෙනවද කියලා නේ. බැඳීමක් තියෙනවද කියලා තේරෙන්න බැඳීම අතාරින්න ඕනේ. නැත් ළඟ ඉන්නකන් අපිට තේරෙන්නේ නැහැ. ඒ බැඳීම කියන එක මොකද්ද කියලා අපිට කාලා බීලා ඉන්නකන් තේරෙන්නේ මේ හිත පුදුම විදියට මේ පරිසරයක බද්ධ වෙලා තියෙන්නේ මේ හිත පුදුම විදියට ඇසකන නාසය දිවකය එක බද්ධ වෙලා තියෙන්නේ ලෝකෙත් එක බද්ධ වෙලා තියෙන්නේ මේ හිත පුදුම විදියට තමන්ගේ තමන්ගේ ජීවිතයක් ඉස්සරහට ගන්න මානසික ගන්නවා එක එක පැතිවලින් ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ අපට මේ සසරෙන් ඈතර වෙන්න බැරි ඔය තුන නිසා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඉතින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබිච්ච වෙලාවේ අපි ඔය තුනෙන් නිදහස් වීමට යම් උත්සාහයක් ගත්තොත් මොකද හේතුව අපට පරිසරය තුළ ලැබෙන ඕනේ එකෙක් දැන් බුද්ධ දේශනාවේ තියෙනවා. උන්වහන්සේ වැඩියා කේසපුත්ත කියන ගමට නියම් ගම. ලුකු නගර සාමාන්‍ය නගරය. ඒකේ වාසය කරපු අය කිව්වා භාග්‍යතුන් වහන්සේ එක එක ආගම් අදහණය අපි ළඟට එනවා. අයිල අපිට කියනවා අර කලින් කියපු එක නෙමෙයි ඇත්ත අපි කියන එක ඇත්ත. එයා යනවා වෙන කෙනෙක් කියලා කියන ඒක නෙමෙයි ඇත්ත මේක ඇත්ත. භාග්‍යතුන් වහන්සේ අපිට හරි ප්‍රශ්නයක් මතු වුණා කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ අපිට තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කරන කාලාම ඒ සැකේ ඕගොල්ලන්ගේ ඇති වෙච්ච එක හරි සාධාරණයි. මෙන්න මේවා ගන්න ඉපයි කිව්වා මේ ප්‍රාමාණික. ඒ කියන්නේ මේ මිම්මක් හැටියට ජීවිත අවබෝධයට මොකද්ද මේ අනුන්ගෙන් අහපු එකක්. අරුණෙන් අහපු එකක් ගන්න එපා කිව්වා ජීවිත ආબોධයට මිම්මක් හැටියට. ඒ කියන්නේ එක්ක අපිට දැනුම ලැබෙනවා එක එක විදියට. එක්ක දැනුම ලැබෙනවා ශ්‍රවණයෙන්. එහෙම නැත්නම් දැනුම ලැබෙනවා પરම්පරාගත කතාවෙන්. එහෙම නැත්නම් දැනුම ලැබෙනවා පොත්පත් වලින්. එහෙම නැත්නම් දැනුම ලැබෙනවා ගුරුවරුන්ගෙන්. එහෙම නැත්නම් ලැබෙනවා තර්ක කිරීමෙන්. න්‍යාය වලින් ඒ වගේ ක්‍රමවලින් දැනුම ලැබෙනවා. මේ ලැබිච්ච දැනුමට මිනිස්සයා ගොදුරු වෙනවා. දැන් අපිට පේන දැන් ඔබ දන්නවද මේ ඇමරිකාවේ තියෙන සමාජයක් පොඩි සුදු අයගේ සොසයිටියක් පරණ සුද්දෝ ඒ ඒ සොසයිටියේ නම Earth Flat Society පොළොව සමතල සංගමය. ඒගොල්ලෝ කියනවා දේව මැවිල්ලට අනුව පොළොව සමතලා. ඒතර ඒගොල්ලෝ NASA reports ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා. ඒගොල්ලෝ මේ ෆ්ලයිට් එක නැගලා එහා එයාපෝට් එකටත් යනවා. ඒකෙන් නැගලා අනෙත් එකටත් යනවා. නමුත් ඒගොල්ලෝ අර සංගමී සමාජිකයෝ. ඒගොල්ලෝ කියන්නේ මේ කවුරුත් මේ රවුම් රවුම් කිව්වට තාම රෝගේ රවුම් නැහැ. ලෝකේ පෙතලි. එතකොට ඇමරිකාවේ ගංගස්සේ ඉන්නවා මේ පොළොව සමතලා සංගමේ කට්ටිය. එතකොට අපිට මේකෙන් තේරෙන්නේ මොකද්ද? මේ මිනිස්යා කරුණු විමසන් නැතුව තමන් රුචි කරන මතයට ගොදුරු වෙනවා. කරුණු විමසන් නැතුව රුචි කරන මතයට ගොදුරු වෙනවා. පසුගිය දවස්වල ඇමරිකාවේ එක ළමෙක් අවුරුදු 15ක 16ක ළමේ අන්තවාදී ආගමික සංවිධානයට ගිහිල්ලා ඇෆ්ගනිස්තානට ගියා. ගිහලා ඒගොල්ලන්ගේ සංවිධානයට ඇතුළු වුණා ඇමරිකන් කාරයෙක්. ඒ ළමයාට ආශ්‍රිත ලැබුණ ඉස්කෝලේදී ඒ ළමයි. ඒකට ඒ කතා කරලා කරලා ඒකට ගොදුරු කරගත්තා. එතන අපිට පේනවා මිනිස්සු ත්‍රස්තවාදයට ಜಾතිවාදයට, ආගම්වාදයට මේ ඔක්කොටම ගොදුරු වන්නේ මේ පරිසරය තුල එක දිගට ඒවා අහන ලැබීමෙන්. එතකොට මේ වගේ දේවල් වලට මිනිස්සෙක් ඇදලා ගියාට පස්සේ එයාට බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා මේ රටවලට ආවට පස්සේ ඒගොල්ලෝ හිතෙන් හිතෙන් මේ රටේ මිනිස්සු වෙන කල්පනා කරනවා. එතකොට හිතෙන් මේ රටේ වෙන මිනිස්සු කල්පනා කරාට පස්සේ මේ රටේ දේවල් තමයි තියෙන්නේ. මට මහත්තයෙක් හොඳ කතාවක් කිව්වා. ඇමරිකාවේ නෙමෙයි එංගලන්තේ ගිහිල්ලා සිංහල මහත්තයෙක් දැන් එයා හිතන්නේ සිංහල විදියට නෙවෙයි. දැන් හිතන්නේ සූද්දෙක් වගේ. අවුව තියෙන දවසක මොහොතවල එක්කන් කියලා මේගොල්ලත් එක්ක ෂා ලව්ලි ඩේ කියලා මේ බුදියන් ඉන්නවලු සුද්ධ වගේ. දැන් මේ මොකද්ද මේ වෙන්නේ? Tamanවත් දන්නේ එතකොට මේ යාළු කට්ටියත් ගිහලා දැන් ලැජ්ජාවට yes lovely day කියලා ඒගොල්ලොත් ඉන්නවා ওই පිචි පිචි. මේ හොඳට අවුවේ ලංකාවේ අවුවේ තැම්පිච්ච මිනිස්සු. මේ හිතින් අර පරිසරේ උරා ගන්න ගිහිල්ලා වෙන විපත්. එතකොට මේ හැම එකකින්ම අපිට අහිමි වෙන්නේ මොකද්ද? බොට මතකද කිව්වා මිනිස්යන් හැටියට අපිට අයිතියක් තියෙනවා ඥානෙ ලබන්න. අපට අහිමි වෙන ඥානෙමයි. ඒ නිසා මේ සංසාරේ අපි ආපු ජීවිතයේ තුලදී මේ ලැබිච්ච ජීවිතයේ විශේෂ එකක් වෙන්නේ අපි උපන් ජාතිය නිසා නෙවෙයි. අපි කතා කරන භාෂාව නිසාත් නෙවෙයි. මේක විශේෂයක් වෙන්නේ අප තුල ඇතිවන අවබෝධය නිසා. ඒ අවබෝධය ලබා ගන්න තියෙන එකම අවස්ථාව මේ මේ ජීවිතේ. මොකද අපි කෙල්ලවරක් නැතුව එක එක ජාතිවල උපදින්න ඇති. එක එක ගෝත්‍රවල උපදින්න ඇති. අපි නිරයට යන්න පුළුවන් වුණා නම් ඒ සසරේ සතර අපාය ගියා නම්, ප්‍රේත ලෝකෙත් ගියා නම් එතකොට මේ ඔක්කොම පාස් කරන් ඇවිල්ලා නම් අපි දැන් ඉන්නේ ඊළඟට අපිට අන්න තියෙනෙත් ඒවට නම් එහෙනම් අපිට තියෙන මේ විශේෂත්වය තමයි අපට මේ අවස්ථාවේ අපේ ජීවිතයේ අවබෝධයක් කරා යන්න මේ සංසාරෙට බැඳිච්ච සසරට ඇද දමන මේ තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මෙන්න මේවා අඳුන ගන්න ලැබුණා නම් තමන්ගේ ජීවිතයේ තිබුණ ප්‍රහාණය කිරීම නෙමෙයි මං කියේ පළවෙනි එක මොකද්ද අඳුන ගන්න ලැබුණා නම් ප්‍රහාණය කරන එක පස්සේ කරයියා ඒක අඳුනගන්න ලැබුණා නම් තමන්ගේ ජීවිතේ ලොකු දෙයක්. ලොකු වෙනසක් තමන්ට ඇති වෙනවා. ඊට පස්සේ හැමතිස්සෙම තමන් ස්වාධීන කෙනෙක්. කවදාවත් යා කල්ලි ගහන්නේ නැහැ. ලෝකෙ කල්ලි ගහන්න දෙයක් නැහැ. මේ ලෝකේ තියෙන්නේ සමාජ දෙකයි. එකක් පුතඥ එකක් ධර්මේ කරා යන. පුතඥ කියන සමාජේ සතර අපායට වැටි වැටි යන්නේ විසඳුමක් නැහැ. ආර්ය ශ්‍රාවක කියන සමාජයේ විසඳුමක් හොයන අය. එකක් සත්පුරුෂ, එකක් අසත්පුරුෂ. එකක් පාප මිත්‍ර, එකක් කල්යාණ මිත්‍ර. මේකද ලෝකයේ කොටස් දෙකකට බෙදෙනවා. මොන ආගම් ඇදෙව්වත් මොන જાතින් වලට අයිති වුණත් මොකද හේතුව දැන් අපි ගත්තොත් මේ ලෝකේ ධර්මයේ හැසිරෙන ඉන්නේ සිංහලයන් විතර නෙමෙයිනේ බුරුම අය ඉන්නවා, තායි අය ඉන්නවා, සුදු අය ඉන්නවා, කළු අය ඉන්නවා. කවුරු හරි කෙනෙක් මහසි ගත්තොත් ධර්මයේ කර යන්න යා ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. එතකොට අපිට තියෙන බාධාව තමයි මේ ධර්මයේ කරා යන්න අර සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියෙන් හැමතිස්සෙම කරන්නේ අපේ ජීවිතේ අපි එක එක්කෙනාව පුද්ගලයෙක් හැටියට හැමතිස්සෙම අපේ චරිතය ඉස්මතු කරන සිටිවිල්ලක් ඉස්සරහට එන එක. තේරුණාද කීප එක? ඒ කියන්නේ සක්කාය දිට්ඨිය නිසා හැමතිස්සම වෙන එකක් තමයි පිරිස අතර හිතෙන් තරගයක් ඇති වෙනවා. හිතෙන් තරගයක් හට ගන්නවා. දෙන්නේ කවියක් කියනවා කියමු. එතකොට දෙන්න අතර හිතනවා නෑ මමයි ලස්සනට කියන්න ඕනේ. අනිත් කෙනාට හිතෙනවා නෑ මමයි ලස්සන කියන්න ඕනේ. හතර පහ දිනක හිටියොත් ඒ වගේ හිතෙනවා. අපිකම ලස්සනට කියන්න දන්න කෙනෙක් ඉන්නවා. එයා ලස්සනට කියන එකට අනිත් කෙනා හිතන්නේ ආහාරය ඉස්සර වෙනවා. මෙන්න මේ තරගය හට ගන්නවා සක්කාය දිට්ඨියෙන්. එතකොට මේක බුද්ධ කාලෙත් තිබ්බා. ගෞතම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන් යනකොට අන්‍යාගම්කාර විහිතුවේ Tamanට අභියෝගයක් කියලා. බුදුරජාණන් වහන්සේ කාටවත් අභියෝග කරන්න ගියේ නෑ. උන්වහන්සේගේ පාඩුවේ මිනිසුන්ට ධර්මය කියාගෙන ගියා. ඉතින් ලෝකෙ හැමතැනම ඒක තියෙනවා. අපි සක්කාය දිට්ඨියෙන් බැටකන එක. ඒ නිසා ඊට පස්සේ මමයි මේක කරන්න ඕනි අපි මේක කරන්න ඕනි අපි මුල් වෙන්න ඕනි මෙන්න මේ වගේ සිටිවිලි හැම එකක්ම හැදෙන්නේ සක්කාය දිට්ඨියෙන්. දැන් ඔබ දන්නවා ඇති පිනට ආසා කරන අය ඔන්න අපි පිනක් කරගන්න යනවා. ආධාරයක් දෙනවා. පින් සලකා. ආධාරය දීලා ටික වෙලාවක් ඉඳලා හිතනවා මං ආයෙතෙන්ට ආධාර කරන්නේ නැහැ. ඇයි? නම කිව්වේ නැහැ. දැන් පිනකට ගියේ පෑන්නේ ඉස්සරහට මොකද්ද? නම. වෙන්නේ නැද්ද මේවා? වෙනවනේ. පිනගෙන අවබෝධයක් තියෙනවා නම් එයාට නමින් පළක් නැත. පිනගෙන අවබෝධයක් තියෙන කෙනාට නමින් පළක් නැහැ. පිනේ වටිනාකම තියෙනවා. ඉතින් මේ නිසා මේ පිනට පෙරටුව නම පැනීම ඒක සක්කාය දිට්ඨියෙන් වෙන්නේ. ඒ වගේ තමයි ධර්මයට පෙරටු මම පැනීම. සක්කාය දිට්ඨියෙන් ඉන්නේ. කවුරු හරි ලෝකේ අපේ පැතුම විය යුත්තේ ලෝකේ කවුරුන් හෝ ලෝකයට යහපත සලසනවා නම් දහම බුදුරජුන්ගේ දහම පවසනවා නම් කවර භාෂාවකින් හෝ පවසත්වා. ඇයි හේතුව? කවුරු හරි කෙනෙක් මේ ගෞතම බුදුරජාන් වහන්සේගේ ධර්මය අහලා ඒ ධර්මය අවබෝධ කර ගන්නවා නම් මනුස්ස වර්ගයා කෙරෙහි කරුණාව තියෙන කෙනෙක් කැමති වෙන්න ඕනේ. මොකද දැන් මිනිස්යන් හරියට අපි ඔක්කොම ආසරණයි. ඔබ දකින්නේ නැති ඔබේම අත්දැකීමක් ඇති මං හිතන්නේ. අර ගිනි කන්ද පිපුරු වෙලාවේ නැග්ග දුම නිසා එයාපෝට් වල කොච්චර හිර වෙලා හිටියද? ලක්ෂ කීයක්ද? කෝටියක් වගේ ගාණක් නේ මුළු යුරෝපෙම එයාපෝට් වල හිර වෙලා මිනිස්සු නොවිඳින දුකක් සතියක් වින්දනේ. බාත් รู ම් එකකට යන්න නෑ, නාගන්න නෑ, දුම් මෑවරු කරගන්න නෑ, කන්න නෑ. සතියක් මිනිස්සු විඳෙව්වා. පොඩියට දැනෙනකට බලන පුංචි සිදුවීමක් මුළු ලෝකෙම කඩාගෙන වැටෙන්න හේතු වෙනවා. මේ වගේ මහා අනිත්‍ය වූ ලෝකයක් මේක. ඉතින් මේ නිසා ඕනෑම කෙනෙක් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පතුරවනවා නම් ඕනෑම භාෂාවකින් අපි ඒකට මනුෂ්‍ය වර්ගයාට ආදරය කරන අය හැටියට කැමති වෙන්න ඕනේ. බුද්ධ කාලේ හිටියා යමෙලු තෙකලු කියලා වික්ෂු දෙන්නේ. බ්‍රාහ්මණ දෙන්නෙක් මහාන වෙලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා පැවිදි වෙලා ඉන්න විවිධ ජාතීන්ට අයිති අය. විවිධ ප්‍රදේශවලින් ඒගොල්ලෝ ඇවිල්ලා තම තමන්ගේ භාෂාවෙන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කතා කරන්න ගත්තා. භාග්‍යතුන් වහන්සේ මේක කිලුටු වෙයි. ඒ නිසා අපට අවසර දෙන්න සංස්කෘත ශ්ලෝකයට හරවන්න. බුදුරජාන් වහන්සේ වුණා පිස්සු නැතුව ඉන්නවා කිව්වා. ලස්සන වචන පාවිච්චි කළා උන්වහන්සේ. එයි මෝග පුරුෂය, එයි හිස් පුරුෂය. ආයි කියන්නේපා ඕක. එදා උන්වහන්සේ දේශනා කළා අනුජානාමි භික්කවේ සකාය නිරුත්තිය ධම්මං පරියා පුනිතු. මහණෙනි, තමන්ගේ භාෂාවෙන් ධර්මයේ ප්‍රගුණ කරන්න අවසර දෙමි. අන්න කරුණාව. අපට වැදගත් වෙන්නේ ඒකයි මොන භාෂාවකින් හරි කමන්නේ නැහැ. මම මේ දවස්වල මහන්සි ගන්නවා දෙමළ භාෂාවෙන් ධර්මය කියන්න පිළිවිලක් හදාගන්න. මොකද අපිට තියෙන ලොකුම අපිට තියෙන අපිට උවමනාම දේ තමයි මනුෂ්‍ය වර්ගයා කෙරෙහි කරුණාව. ಜಾති කුල ගෝත්‍ර ආගම් ભેදයකින් තොරව කරුණාව. මේ කරුණාව තියෙනවා නම් අපිට ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ ලෝකීට දීලා සැනසille අපේ දැස පියාගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සක්කාය දිට්ඨිය තමයි අපේ ලොකුම ප්‍රශ්නේ. අපි හැමතිස්සෙම ඒකකයක් හැටියට ඒ කිව්වේ තමා හැටියට හැමතිස්සෙම කල්පනා කිරීම. එතකොට හැමතිස්සෙම තමාට තැන, තමාට පිළිගැනීම, තමාට ප්‍රධානත්වයක්, තමාගෙන් අහලා මේ වගේ එකක් තමයි හැමතිස්සෙම අපි හිතේ තියෙන්නේ. දැන් ගෙවල් වලත් බලන්න. දැන් ස්වාමියායි බිරිඳ අතර මේ තමා ඉස්මතු වෙන්න ගිහිල්ලා අරුබුද හට ගන්න නැද්ද? හට ගන්නවනේ. ආයතන වල සමාජ වල හට ගන්නවා. මේ ඔක්කොම සක්කාය දිට්ඨියෙන් බැටකන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි කිව්වා මේ විමසා බැලීම. මොකක්ද විමසා බලන්නේ? තමාව. උන්වහන්සේ පෙන්වා දුන් නිම සම්බලන හැටි. ඇස, කන, නාසය, දිව, කය, මනස මේ ඔක්කොම හැදිලා තියෙන විදිය උන්වහන්සේ දේශනා කළා. ඇස කන නාසය දිව කය මනස හැදිලා තියෙන විදිය. දැන් අපි ගත්තොත් දැන් මෙතන ඉන්නවා ඇති කිලෝ 100 ඇතතිනේ. කිලෝ 50 60 70 80 ඉන්නවනේ. අඩි 5 6 උස අය ඉන්නවා. දැන් කිලෝ කීයක් වුණත් අඩි කීයක් උස වුණත් අපි ඔක්කොම ඉපදෙනකොට පොදු ගණනක් තිබ්බනේ. අපි ඔක්කොම ඉපදෙනකොට කාටත් උරුම වෙච්ච පුංචි ශරීරයක් ඇතු උපන්නේ. එතකොට මේ පුංචි ශරීරයක් ඇතු උපන්න අපේ මේ ඇස කන නාසය දිවකය මනස හැදුනේ කොහෙද? අම්මගේ කුසේ. එතන මේ ඇස කරන ආසේ මනස හැදෙන්න ඉස්සර වෙලා එකපාරට අම්මගේ කුසේ ඇස කරන ආසේ හැද ලොකු බබෙක් ආවද? නෑනේ. මව කුසේ බොහොම පුංචියට වතුර බිඳුවක් වගේ පුංචියට හැදිලා. ඊට පස්සේ මව්ගේ ආහාර පෝෂණය ලැබමින් දැන් මේක හැදෙන්න ගියාම මේක හැදුනේ අම්මට ඕන හැටියටද තාතට ඕන හැටියටද තමාට ඕන හැටියටද කර්මයට ඕන හැටියටද කර්මයට ඕන හැටියට හැදුනේ සමහරු බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා සුබ කියලා තරුණෙක් භාග්‍යතුන් වහන්සේ සමහරු හරි ලස්සනයි සමහරු කැතයි සමහරුන්ට හරියට සල්ලි සමහරුන්ට සතේ යතේ නැහැ සමහරු හරි නිරෝගී සමහරු උපන් දවසේ ඉඳලා ලෙඩ. සමහරුන්ට හරි ඥානයක්. සමහරුන්ට ඥානෙ නැහැ. ඇයි කියලා ඇහුවා. බුදුරජාන් වහන්සේ වදාලා මේ කර්මය කිව්වා මේ තීරණය ගත්තේ. කර්මය කිව්වා තමන්ගේ දේ හැටියට තියෙන්නේ කම්මස්ස කතා වානෝ සත්තා කම්ම යෝනි කර්මය තමයි උත්පත්ති ස්ථානය. කම්ම බන්දු කර්මය තමයි නෑදෑයා. ඉතින් ඒ කර්මානුරූප පුංචි ඇස් දෙකක් අපේ හැදෙනවා. මම දැක්ක එක ළමයෙක් ඉපදිලා ඉන්නවා ඉන්දියාවේ ඇස් දෙක නැහැ. එයාව ගෙනල්ලා බුද්ධ ගයාවේ විහාරය ඉස්සරහ පැදුරක් කියලාගෙන තියලා සල්ලි එකතු කරනවා. ඒ ළමයට ඇස් දෙක වෙනකොට තියෙන හැම ඇස් දෙකක් නැහැ. කර්මයෙන් එක වෙන්නේ. දැන් මේ කර්මානුරූප අපිට ඇස් දෙකක් ලැබුණා. කර්මානුරූප අපිට කන් දෙකක් ලැබුණා. කර්මානුරූප අපිට නාසයක් ලැබුණා. කර්මානුරූප දිවක් ලැබුණා. කර්මානුරූප පුංචි ශරීරයක් ලැබුණා. කර්මානුරූප හිතක් ලැබුණා. ඕන දැන් අපි උපන්නා. දැන් මේ මනස මව් කුසේ හැදෙන මේ ඇස කන නාසය දිවකය මනසට මව් කුසීම අනතුරු වෙන්න බැරිද? පුළුවන් නේ? එතකොට මව් කුසේදීමත් මේ ඇස කන නාසය දිවකය මනස මැරිලා යනවා. ඊට පස්සේ මව් කුසින් බිහි වුණාට පස්සෙත් පුංචි කාලෙම මැරිලා යන්න බැරිද? පොඩි කාලෙත් මැරිලා යනවා. තරුණ වයසේදී මැරිලා යන්න බැරිද? තරුණ වයසේත් මැරිලා යනවා. ඇයි මේ මැරෙන්නේ? මේ හැදිලා තියෙන ඇහැ කඩ නාසය දිවකය ආදී දේවල් ස්ථිර දේවල් නොවේ. නැසී වෙනසී යන දේවල්. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ නැසී වෙනසී යන දේවල් මේ දේ කියලා කෙනෙකුට තමා තුළින්ම වැටහුනොත් හසකන නාසී දිවකය මනස නැසී වෙනසී යන දෙයක් කියලා තමා තුළින් වැටහුනොත් ඒ වැටහිච්ච දවසේ ඉඳලා තමන් ප්‍රධානත්වයට එන්න නෙමෙයි කල්පනා කරන්නේ මේකෙන් නිදහස් වෙන්නයි එතකොට මේ ලෝකේ තරගය තියෙන්නේ පුතත් ජන මිනිසුන් අතරේ ආර්ය ශ්‍රාවකයන් අතරේ නොවේ. ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා නැත්නම් ආර්ය ශ්‍රාවකයෝ තුල තියෙන්නේ අවබෝධයට තියෙන ආසාවක්. ඉතින් මේ නිසා අපිට පුළුවන් නම් මේ ඇස කනනාසේ දිවකය මනස ගැන බුද්ධ දේශනා ආශ්‍රින් තේරුම් ගන්න. බුදු දේශනාවක් තියෙනවා සංයුතිනික දේශනා රාශියක් තියෙනවා සලායතන වර්ගය කියලා. ඒ සලායතන වර්ගයේ අපි තේරෙන භාෂාවෙන් පරිවර්තනය කරලා තියෙනවා. ඒවා අරගෙන කියවන්න. මේ ඇස කන නාසය දිවකය මනස කියන ලස්සන විග්‍රහයන්. ඒක දැනක බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ යව මිටි යව කියලා කියන්නේ හාල් జాතියක් නේ බුදුරජාන් වහන්සේ දේශනා කරා මහණෙනි ලොකු යවමිටිය යවමිටියක් තියෙනවා. මිනිස්සු පොල් 6 දිනක් ඇවිල්ලා පොළු 6කින් මේ යවමිටිය තලනවා. තලනකට පොළු 6කින් මේක හොඳට චප්ප වෙනවා. එතකොට තව යව කලාපී කියන සූත්‍රයේ මේ හත්වෙනි මිනිස්සෙක් කෙනා තව පොල්ලක් කරන් අර අර මිටි හයකින් හොදට මේ හොදටම මේ තැලිලා ගියපු යව මිටියට හත් වෙනි පොල්ලිනුත් තලනවා. මේ වගේ කියනවා මහණෙනි මේ උපන්න මිනිසයා මේ ඇහෙන් රූපේ බලලා කනෙන් ශබ්ද අහලා නාසයෙන් ආග්‍රහණ කරලා දිවෙන් රස විඳලා කයෙන් පහස ලබලා හිතෙන් ඉඳලා හොඳට බැට කනවා කියනවා මේ බැටකකා ඉන්න මිනිස්යාට හිතෙනවා අනේ මට ආයෙත් උපදින්නේ නැත්නම් හොද්දට පැටකෑම වගේ කියනවා අර යව මිටියට පොළු හයකින් ගැහිල්ල. අනේ මට ආයෙත් උපදින්න නැත්තම් කියන වගේ කියන හත්වෙනි පොළු පාර. දැන් හත්වෙනි පොළු පාර නොකන එක්කෙනෙක්වත් ඉන්නවද මනුස්ස ලෝකේ වර්තමානයේ? අපිට ලස්සන මිනිස්සු දැක්කාම හිතෙනවා ෂා මේ වගින් නැත්තම්. ගෙවල් දැක්කම හිතුණා මේ જાති ගයක් හදාගන්න නැත්තම්. හොඳ ලස්සන කපල්ස් දැක්කම හිතුණා මේ විදිහට නැත්තම් බැඳලා ඉන්න. පොඩි ළමයි දැක්කම හිතුණා මේ ඇති ළමයි ඇත්නම් හිතෙනවද නැද්ද? ඇත්ත කියන්නේ හිතෙනවා. එතකොට මේ හිතන දේ නවතින්නේ නැත්තේ අපිට මේ ඇස කන නාසය දේවකය මනස ගැන අවබෝධයක් නැති නිසානේ. ඒකට අවබෝධයෙන් නැතුව තමයි අපි මෙතෙක් කල මේ සසරේ ආවේ. අවබෝධය කියන එක බලෙන් ගන්න බෑ. අවබෝධය කියන එක බලෙන් ගන්න බෑ. අවබෝධය කියන එක ගන්න අවබෝධ වෙන අවබෝධ වෙන ආකාරයට එයා ධර්මයේ හිතන්න ඕනේ. ඒක අපි දන්නේ කොයි විදියට කෙනෙක් කරයිද කියලා. ඒ කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සමහර අය අවබෝධ කළේ චූටි ළමයි. දැන් විසාකා සෝවාන් වෙනකොට නැත්නම් සක්කාදිට්ඨි නිදහස් වෙනකොට වයස කීයද? අවුරුදු 7යි. අද අපිට ලොකු මහත මිනිස්සු වෙලා අපිට ඒක අපිට ලං කරගන්න බැරි සිහිනයක්. එතකොට අපිට පේනවා මේ ඒ කාලේ ඉපදිච්ච මිනිස්සු තුල යමක් වේගෙන් තේරුම් ගන්න හැකියාව තිබ්බා. වර්තමාන මිනිසයාට ඒ හැකියාව අඩුයි. වර්තමාන මිනිසයාට ඒ හැකියාව අඩුයි. හැබැයි කවදාවත් මේ තේරුම් ගැනීමේ හැකියාව ඉබේ එන්නේ නැහැ. මම ඔබට මේ කියන්නේ ධර්මයට ආසාය හැටියට වැදගත් උපදේශ කීපයක්. මට හම්බ වෙලා තියෙනවා සමහරු මට ඇවිදින් කියනවා මන්නම් දැන් සෝවාන් වෙලා වගේ. ඉතින් මං කිව්වා ඉතින් මට මොකද? දැන් ඉන්නේ මොකේද? මගෙන් වචිත ගන්න ඊර්වසි කියාගෙන යන්න දැන් හරි මං සෝවාන් ඕනද හාමුදුරු මට කිව්වා දැන් කන්න දීපන් වෙලා මං උයන්නේ ඇයි මං වෙලා නුඹලාට දුන්නොත් පව් සෝවාන් වෙච්ච කෙනෙකුගෙන් බත් කන්න මේ විදිහේ අදහස් සමහර විට කෙනෙකුට ඇති වෙනවා දැන් අපි මෙච්චර කල් දැන් අවුරුදු 10 30 අපි මේ ධර්මය කියා දෙනවා අපි කිසි කෙනෙකුට ඔයා සෝවාන් ඔයා සකදාගාමි කියලා මාර්ගඵල දෙන්නේ නැහැ. කාටවත් එහෙම දෙන්න බෑ. අපිට කරන්න පුළුවන් එක දෙයයි බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඉස්මතු කරලා කීම විතරයි. මම ඔබට කියවනේ අපට බාධා පිණිස පවතින සසරේ අපිව රැගෙන ආපු ලොකුම ප්‍රශ්නයක් තමයි සක්කාය දිට්ඨිය. සමහරට කෙනෙකුට ඔන්න බුද්ධ දේශනා කියවනවා. කියනකොට එයාට පොඩි සතුටක් ඇති වෙනවා. එතකොට එයා කලබල වෙනවා. හා මට ශ්‍රද්ධාව තියෙනවා. කියන නිගමනයට එන්න. ඊට පස්සේ අපි කියමු යා ඔන්න පාසලට යනවා. ඔන්න හාමුදුරු ලස්සන ධර්මය කියා දෙනවා. දැන් ඔන්නේ ධර්මය අහනවා. අහලා යාට හිතෙනවා ආ මට ශ්‍රද්ධාව තියෙනවා. දැන් ඊට පස්සේ යා හැමතිස්සෙම එයාගේ ඇක්ෂන් වලින් පෙන්වන්න ගන්නවා මොකද්ද? එයාට ශ්‍රද්ධාව තියෙනවා කියලා. එතකොට එයා දන්නේ නැතුව එයා පුංචි ගෲප් එකක් හදා ගන්නවා. ශ්‍රද්ධා ගෲප් එකක්. ඊටසේ එයා කියන මට හරි මේමය මට හරි පැහැදිලා මට්ටම් දැන් සද්දාව තියෙනවා මම දැන් සද්දානුසාරි බැලුවම වෙලා තියෙන්නේ සක්කාය දිට්ඨියෙන් විස්සරගෙන. අපිට හොයන්න බෑ. ශ්‍රද්ධාව ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද? සද්ධාති තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමද ශ්‍රද්ධාව තියෙන එක්කෙනා මට ශ්‍රද්ධාව තියෙනවා කියලා කියෝ කියෝ යන්නේ ශ්‍රද්ධාව තියෙන කෙනා නිතරම කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සිහි කිරීමයි. ඉතින් මැද පෙරදිග හැම සිකුරාදම අපේ සිංහල බෞද්ධ කාන්තාවක් ඒ ඩිස්කවරි ඉස්ලාම් කියලා සංවිධානයක් තියෙනවා. ඒකේ සභාව මැද්දට ගෙනිහිලා කියනවා මම බුද්ධ ආගම මෙච්චර කරලා දැහුවා මට කිසි ප්‍රයෝජනයක් නැහැ. මට මේ මේ මේ ආගමේ තමයි පිහිට කියලා මුස්ලිම් වෙනවා. තම සිකුරාදම. ඉතින් මට කිව්වා මෙහිම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම එදා අනකට ඒගොල්ලෝ ඔක්කොම ඇවිල්ලා හිටියේ. ඒගොල්ලෝ හාමුදුරනම බණ කියනකොට ඒගොල්ලෝ එනවා. ඇවිල්ලා හාමුදුරු කියන වචන අල්ලගෙන ගිහිල්ලා බලපං ඔබලගේ හාමුදුරු කියපු ඒවා කියලා අපහාස කරනවා. ඉතින් මේගොල්ලෝ වේලන්සෙන් ඇවිල්ලා හිටියා. මම ගිහිල්ලා මම මේ වකුගඩුව දන් දීපු එකගෙන මම කියලා මං කිව්වා මට මේ ආගම මං අදහන එක කරුණාමෛත්‍රිය ඇති කරන්න උදව් කළා මිසක් මගේ කරුණාමෛත්‍රිය නැති කළේ නෑ කිව්වා. මං කිව්වා ආගම් අදහන්න ගිහිල්ලා කරුණාමෛත්‍රිය නැති කරගන්න ඕනේ නෑ. ඉතින් ඔබට මම මේ කිව්වේ ඊට පස්සේ ඔන්න දැන් වකුගඩුව දන් දීලා ඇවිල්ලා දැන් ඔන්න ධර්මයේ හොයන්න පටන් ගන්නකොට මං කියනකොට මට පිම්මදි කියන අදහස ආවා කියලා. ඊට පස්සේ තමයි මේ බුද්ධ දේශනා කියන්න පටන් ගත්තේ. එතකොට පිරිස හිටියේ හතර දිනක් පස් දිනක් වගේ. ටික ටික ඒ පිරිස එකතු වෙන්න පටන් ගත්තා. මම ටික ටික බුද්ධ දේශනා කියලා දුන්නා. කවදාවත් මට සැලැස්මක් තිබුණේ ලොකු පිරිසක් හදන්න ඕනේ. මොකද එහෙම සැලැස්මක් තිබ්බනම් මම ඒවා කියනවනේ කටින්. දැන් ඕනම කෙනෙක් තමන්ගේ ප්ලෑන් කියවන කිසිම සැලැස්මක් තිබුණේ ආයතන හදන්න ඕනේ, ලෝකේ ප්‍රචාරය කරන්න ඕනේ, ගෝල බාලයෝ හදන්න ඕනේ කිසිම සැලැස්මක් තිබුණේ හැබැයි මගේ ළඟට උදව්වක් කිල්ලගෙන ඉන්නේ ඕනෑම කෙනෙක් මම ඕනෑම පුළුවන් විදියකට මම ඒ උදව්ව කරනවා. පුළුවන් විදිහට උදව් කරනවා. මම හිතුවා ලොකුම උදව්ව තමයි මිනිස්යාට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න උදව් කිරීම. ඉතින් එහා මිනිස් වර්ගයාට කරන්න එයින් එහා උදව්වක් නැහැ. මොකද කන්න ටිකක් දෙන එක මිනිසෙකුට උපකාරයක්. හැබැයි කෑම ප්‍රශ්නේ අපිට හැමදාම සිතන්න බෑ. ඇඳුම් දෙන එක උපකාරයක්. අපි සුනාමි වලට ගෙවල් හදලා දුන්නා නොයේ දිවල් කළා. මම කිව්වා දැන් මේ ළඟදී සිට. දැන් ඔන්න මහමි වුණාට વર્ષ 10ක් පිරීම නිමිති මම කළේ ලොකු උත්සව කිසිම දෙයක් නැහැ. මම කළේ හැමතැනම ඉස්පිරිතාලවල ගර්භණී වාට්ටු ප්‍රතිසංස්කරණය කිරීම. ඊළඟට ස්පිතාලවල බුදුමැදුර දැතිය වේ බුදුමැදුර හදා දීම තීනිකේ බුදුමැදුර පිළිසකර කිරීම. ඉතින් මේ වගේ දේවල් තමයි මම මහමෙවුනාවට දසවසර පිරිනකට කළේ. ඉතින් ඒ නිසා මම ඔබට කියන්නේ මේ බලන මේ බුදු කෙනෙකුගේ ධර්මයක් ඉගෙන ගන්න ලැබුණාම කෙනෙකුට කොයිතරම් පිං කරන්න පුළුවන්ද? අවස්ථා තියෙනුනේ. කොටසක් ඉන්න මට බැනලා පව කරගන්න තියෙයි කිය. ඒගොල්ලන්ගේ වැඩන්නේ. ඒක මගේ වැඩක් නෙමෙයි. මගේ වැඩේ පිං කිරිල්ලනේ. ඒතර පිං කරන එක අපිට පුළු පුළුවන් හැටියට පිං කරගන්න ඕනේ. ඒතර පිං කරගන්න වාසනාව අපි ගන්න ඕනේ. පිං කරගන්න අවස්ථාව ආවට පස්සේ පිං කරගන්න ඕනේ. මොකද දැන් අපිට පේනවා ඔබට පේන මේ රටේ මම මේ රට ගැන ගොඩාක් විස්තර දන්නේ මම එක එක්කෙනාගෙන් අහගන්නේ මේ රටේ තියෙනවද මේ දන් දීම ඈ දානේ නැහැ මේ රටේ තියෙනවද පන්සිල් අටසිල් දසසිල් පැවිදි දසසිල් උපසම්පදා සිල් නැහැ මේ රටේ තියෙනවද මෛත්‍රී භාවනා, බුද්ධානුස්සති, සමත භාවනා, විදර්ශනා භාවනා. බුදු දේශනා තියෙනවා මහණෙනි තීනිමාන භික්කවේ පුණ්‍ය කිරිය වත්තුනි. පුණ්‍ය ක්‍රියා තුනයි තියෙන්නේ. දානමය පුණ්‍ය ක්‍රියා, සීලමය පුණ්‍ය ක්‍රියා, භාවනාමය පුණ්‍ය ක්‍රියා. මේ තුනම සිද්ධ වෙන්නේ නැත්තම් මනුස්ස ලෝකේ ආපු එක්කෙනාට එයාට සිද්ධ වෙන්නේ තිබිච්ච පින ඉවර වීම. තියෙන පින ඉවර වීම. තියෙන පින ඉවර වුණාට පස්සේ එයා කොහේ යයිද කියලා එයාවත් දන්නේ නැහැ. දැන් බලන්න අපිට තියෙන ලාභය අපිට පිනක් උපදව ගන්න පුළුවන්. ගෞතම සාසනය නිසා. ඒ නිසා අපි හරීම වාසනාවන්තයි. ගෞතම බුදුරජාණන් වහන්සේ දැන් අපි ගත්තොත් ඔන්න ඔබට මතකද LTT ප්‍රශ්න යුද්ධේ මම හරි සතුටු වෙනවා මම ඒකෙදි මෛත්‍රී භාවනාව තමයි දිගට මම කළේ සීල සම්පතිය සුපත්ත්‍තා කිකී හිටියා මිසක් දේශපාලන ප්‍රශ්නයකට මම ඇඟිලි ගහන්න ගියේ නෑ මම හිතින් කිසිම දවසක මම මේ මාතෘකාව කතා කරන්න ගියේ නෑ සමහර මෝඩ මිනිස්සු මගෙන් ප්‍රශ්න අහනවා යුද්ධෙදී මේ මානුෂ ඝාතනය වෙනවා මෙයා පවුද මගේ මාත්‍රකාවක් ගන්නෙත් නෑ ඒක මට වැඩක් නෑ ඉව රටවල ඇති වෙන ප්‍රශ්න ඉව විසඳ ගන්න ඕනේ ඒගොල්ලෝ දැන් බලන්න දැන් හැබැයි මම මෙහෙම එකක් කළා ඔබ දන්නේ ඇති රුවන්වැලි සෑයේ මේ පින්කම කරන්න ආපු වෙලාවේ අපි ලක්ෂ ගණනක් මාළු රැස් වෙලා LTT එකෙන් බෝම්බ ඇසෙට් කළානේ මල් වලින් වහලා දාස්පති අමල් වලින් බෝම්බේ සූදු ඇඳගෙන එනවා ආච්චි. දඹුල්ලේදී පිපිරුවා. ඒගොල්ලෝ අ 7 pm කියලා දාගෙන තියෙන ටයිම් බෝම්බ එක දාන්න ඕනෙලා තින්නේ. ඒගොල්ලන්ට 7 දැම්ම PM දාන්න බැරුණ AM තිබ්බේ. උදේ 7ට පිපිරුවා. නැත්තම් පුපුරන්නේ සාහිත්‍ය මළුවේ. ඒක මම හිතන දීවානුභාවයෙන් වෙන්න ඇති. එදා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අපි අදිෂ්ඨාන කළා මේ ත්‍රස්තවාදී දුරු වේවා කියලා. ඇත්ත වශයෙන්ම මේ දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්නේ මේ ත්‍රස්තවාදයක්. ඒක යුද්ධයක් නෙමෙයි. ත්‍රස්තවාදයක්. ත්‍රස්තවාද කියන්නේ හරීම භයානක එකක්. ඔබ දන්නේ නැති මේ ලෝකේ තියෙන බරපතලම ප්‍රශ්නේනේ දැන්. ඊට පස්සේ මේ සෝමවතී ගිහිපෙලාවේ මම ප්‍රාර්ථනාවක් කළා අනේ මේ ත්‍රස්තවාදී දුරු වෙච්ච දවසට අපිට වන්දනාවක් කරන්න ලැබේවා කියලා. ඉතින් මං අපි බලාපොරොත්තු වෙන්නේ ලක්ෂ 3කට වගේ. මේ ලාවන් මේ හිතාගන්න බැරි විදිහට. ඊට පස්සේ මේ ඔබට මං කිව්වේ දැන් මේ ත්‍රස්වාදයේ දුරු කරපු නිසා ඒකේ සම්පූර්ණ හිමිකාරයා මේ ජනාධිපතිතුමා මම හරියට පින් දෙනවා එතුමාට. කවුරු හිටියත් වැඩක් නැහැ. කවුරු හරි අර මේ මිනිස්සුන්ට පින් කරන්න පාර කපලා දීපු කෙනා. ඉතින් ඒ නිසා අපි පින්වත්නි අපිට දැන් යුද්ධයකින් මිදිලා අර්බුදයකින් මිදිලා ඔබ මේ මේ ඉන්දියාවේ නැත්නම් පෙරදිග ඉතිහාසයයි බටර් ඉතිහාසය හදාarලා තියනවාද? තියෙනවා ඔබ තේරුම් ගන්න යුද්ධ නැති ලෝකේ ලෝක ඉතිහාසයේ ගොඩාක්ම සාමකාමී කාලයක් මේ යන්නේ. ගොඩාක්ම සාමකාමී කාලයක්. මේ කාලේ කොච්චර කල් පවතීද කියලා අපිට කියන්න බෑ. මේ කාලේ තව කොච්චර කාලයක් ජීවිද කියලා අපිට කියන්න බෑ. මොකද හේතුව යුද්ධ නැති කාල බොහෝම අඩුයි මේ ලෝක ඉතිහාසයේ. වැඩිපුරම තිබුණේ ආගම් යුද්ධ. දැන් ආගම් යුද්ධ පොඩ්ඩක් අඩු වෙලා තියෙන කාමේ නිසා මේ දැන් හොඳට බලන්න හිතලා මේ ආගම් අන්තවාදී වෙනකොට ඒ ආගමෙන් කාමයේ අයින් කරනවා. දැන් බලන්න ඇෆ්ගනිස්තානයේ ටීවී නැති කළා. ගෑන් ළමයින්ට ඉස්කෝලේ යන එක නැති කළා. දැනුම නැති කරනවා. ඊට පස්සේ කරන්නේ අර හිර වෙච්ච ජනතාවට තමන්ගේ දේ දෙනවා. ඊට මැෂින් වගේ. එහෙම තමයි ගෞතම බුද්ධ ශාසනය ඉන්දියාවේ විනාශ කළේ. දැනම නොදීම නිසා. වර්තමාන මනුස්ස නිදහස මොකද ඉන්ටර්නෙට් තියෙනවා, සැටලයිට් ටීවී තියෙනවා, මනුස්සර නිදහසේ ලෝකයේ විවෘතයි. හැබැයි අපි දන්නේ මේක කොච්චර කාලයකටද කියලා. දැන් අපිට උනත් දැන් ඔබ මේ රටවල් වලට ඇවිල්ලා දැන් ඔබ සමහරට මේ පළවෙනි පරම්පරාව වෙන්න පුළුවන් ඒක දෙවෙනි පරම්පරාව වෙන්න පුළුවන් මම දන්නේ නැහැ ඒක අලුත් මාළුත් ඉතින් නමුත් අපි දන්නේ කොච්චර කාලයකටද මේ පහසුකම් තියෙන්නේ කියලා සමහරට අපි ඔබ මේ රටේම හිර වෙන්නත් පුළුවන් අපි දන්නේ නැහැ කියන්නේ අපි රට හිර වෙන්න පුළුවන් අපි අතරමඟ හිර වෙන්න පුළුවන් මම හිර වෙන්න පුළුවන් අතරමඟ එහෙම ලෝකයක් මේ තියෙන හරි අවිනිශ්චිතයි ඒ නිසා පින්වත්නි මේ වෙනස් වෙන ලෝකයේ තුල හොඳට කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ සරණ යාම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීම පින් රැස් ඔබ අර අර ඉලක්ක දෙක මතක තියාගත්තා නම් ඊට පස්සේ ඔබ ඔබේ ගමන හදා ගන්නවා. ද මම දැනගන්න බෑ මගේ සුගතිය. ඒ වගේ ඔබ දැනගන්න ඕනේ ඔබේ සුගතිය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සක්කාය දිට්ඨි නිදහස් වෙනවන කියන අදහස. ඒකට උමනා කරන විදිහට ප්‍රඥාව ඇති කරගන්න බුද්ධ දේශනා උපකාරී වෙනවා. ඊළඟට හදිසියවත් මලු දෙවියන් අතර උපදිනවා කියන අදහස. එතකොට මේ දෙකටම උපකාරී වෙන්නේ ධර්මයයි පිනයි. ඉතින් පින රැස් කරගන්න දන් දෙන්න, සිල් රකින්න, ධර්ම ඉගෙන ගන්න මහන්සි ගන්න, අනිත් උදව් කරන්න, උපකාර කරන්න මේ වගේ ජීවිතය අරගෙන යනකොට ඔබට ඒකෙන් පිහිටක් උදව් උපකාරයක් ඔබට ලැබේවි. මොකද ස්ථිරම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට පිළිසරණ තියෙනවාමයි. ඒ නිසා අපිට ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපේ හිතේ ඇති කරගන්න පැහැදීම තමයි අපිට උපකාරී වන්නේ. ඒ පැහැදීම අපේ අපි රැක ගන්න ඕනේ. මොකද හේතුව අපි දන්නේ නැහැ මේ වගේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් ආයිමත් ආයිමත් ලැබෙයිද කියලා. ද අපි ගත්තොත් ඔබ මෙහෙට ආවේ චතුරාර්ය සත්‍ය අහන්න නෙවෙයි. මෙහෙට ආවේ ජීවිතයේට යම්කිසි මේ ආර්ථික වශයෙන් යම්කිසි ශක්තියක් ගන්නනේ. නමුත් ඔබට අහම්බෙන් ලැබෙන එකක් මේක. ඒතර අහම්බෙන් ලැබුණත් වටිනාදේ ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. දක්ෂ වෙලා ඔබ මේ සිංහල වෙලා ඉපදිච්ච එකේ ප්‍රයෝජනෙ ගන්න. මොකද සිංහල කියන්නේ අපිට මේ පුංචි જાතියක් වගේ අපි හිටියට ඔය එක එක තැන්වල ගිහලා අපි වැඩ කළාට මේ જાතියක් හැටියට අපිට තියෙන වාසනාව ලෝකේ අනිත්‍යට අඩුයි. අපි කෙලින්ම සම්බන්ධයි ශාක්‍ය වංශයට. ගෞතම බුදුරජාන් වහන්සේගේ නෑදෑයෝ. ලේ සම්බන්ධයෙන්. ඒතර අපිට තමයි අයිතිය තියෙන්නේ ඔක්කොම. දැන් බලන්න මේ ඔබ දන්නද මේ අපේ හඳුනගේ මම පොත මම කියවහම. ලස්සන පොතක් අහඳ ලියලා තියෙනවා මේ යාපනයේ සිංහල අයිතිය ගැන. ඒ කාලිංග මාර්ගගේ ආක්‍රමණය ඒ කාලිංග මාර්ගගේ ආක්‍රමණය ගැන කවුරුත් රිසර්ච් එකක් කළා නැහැ. කාලිංග මාර්ග බිහි වුණේ කොහොමද කියලා. කාලික මාර්ග පාවිච්චි කළේ දෙමළ ජනතාව. ඒක හරි. අහල පොතේ තියෙන දෙමළ මිනිස්සු පාවිච්චි කළා කියලා ඒක හරියට හරි. හැබැයි කාලික මාර්ගයේ කේස් එකේ මුල මම ඔබට කියන්නම්. ඔබට පොඩ්ඩක් ඒක ගැන උඩ තේරුම් ගැනීමට ඉන්දියාවේ බුද්ධ ශාසනය විනාශ වෙනවා යුග දෙකකින්. යුග තුනකින්. එකක් තමයි බුද්ධ ශාසනයට විරුද්ධව භික්ෂුන් වහන්සේලා මතයක් ගැනීම. බුදු බව පැතීමේ මතය. ඒක තමයි ගෞතම බුද්ධ සාසනය විනාශ කරන පළවෙනි මතය. ඒක ගෙනල්ලා ඒක ගෙනාවේ තුන්වෙනි ධර්ම සංගණයන් පන්නපු කල්ලිය. එතකොට ඒක ඒගොල්ලෝ හැදුවා මහායාන කියලා. එතකොට බුද්ධ ශාසනය විනාශ කරන්න බිහිවෙච්ච පළවෙනි එක තමයි මහායානෙ. මහායානිකව වාද කළා වාද කළා වාද කළා බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය ආරක්ෂා කරන්නේ නැති තරම්. හීනයාන කියලා ගරහලා. වාසනාවට ලංකාවේ මේ ධර්මය බේරුණා. මොන ලංකාවේ භික්ෂුන් වහන්සේලා පණ පිහිටුවලා මේ ගෞතම බුදු සාසනය ආරක්ෂා කළා. එතකොට මේ ඉන්දියාවෙන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අයින් කළාට පස්සේ ඒගොල්ල තමන්ගේ එකක් හදාගත්තා. වෙනම ඔබ දන්නවද මහායානවල උගන්වනවා සුඛාවති කියලා වෙනම ලෝක අමිතාවගේ අමුතු බුදුවරු දහස් ගණන් බෝධිසත්වරු මේ ඔක්කොම බොරු පච ඊට පස්සේ මේගොල්ලෝ රාජ්‍ය බලය අල්ලගෙන ලොකු යුනිවර්සිටිස් දාලා මොකද කළේ මෙහෙම කරද්දී මේගොල්ලෝ බරපතල වැරද්දක් කළා මොකද්ද කරපු වැරද්ද බුදුරජාණන් වහන්සේ ඔබට මතකද මං කිව්වා අර යමලු තෙකල කියලා දෙන්නේ භික්ෂු බමුණු බමුණු අය මහාන වෙලා සංස්කෘත ශ්ලෝක වලට මේක හරවන්න අවසර ඉල්ලුවා කියලා. බුදුරජාණන් වහන්සේ තහනම් කරානේ. පාඩුව මේක හරවන්න සංස්කෘත ශ්ලෝක වලට. ඒතර බමුණු හිතුවා දැන් බමුණන්ගේ වේදේ ලියවිච්ච භාෂාව තමයි සංස්කෘත. සංස්කෘත භාෂාවට කියනවා දෛවී භාෂා, දේව භාෂාව, වේද භාෂා, වේද ලිපි භාෂාව. එතකොට බමුණ හිතුවා මේක තමයි ඉහළම එක. මොකද්ද? වේදේ. අනිත්‍යව ගැන එච්චර කල්පනා කළේ නැහැ. පාලි වලින් මාගදී වලින් මොන භාෂාවක තිබ්බත් ඒකට ලියලා තැනක් දුන්නේ බමුණෝ. බමුණ හිතුවා මේක තමයි අපේ එක තමයි හයි ක්වොලිටි. මේ මෝඩ මහායානික භික්ෂුන්ගේ තියෙන අහංකාර තුච්චකම ගෞතම බුදුරජාණන් වහන්සේගේ වචනය බැහැර කළා. බැහැර කළා මේක හැරෙව සංස්කෘතියට. හරෝලා නාලන්දා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගම ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ භූමිය රාජ බලය අල්ලගෙන මොකද කළේ මේ මේක අපි මහා කරුණාවෙන් අපි බුදු වෙන්නයි මේ ඔක්කොම කරන්න කියලා පාරමී ටිකකුත් ලෑස්ති කරගෙන ගෞතම බුදුරජාන් වහන්සේගේ ධර්මයට පරිබාහිරව ඊට පස්සේ මේගොල්ලෝ මේ බාස් මා නාලන්දා යුනිවර්සිටි එකේ භාෂාව සංස්කෘත සංස්කෘත භාෂාවෙන් මේගොල්ලෝ ඔක්කොම බුද්ධ දේශනා පරිවර්තනය කළා. පරිවර්තනය කළාට පස්සේ දැන් බමුණ හිතුවා මෙන්න අපිට චැලෙන්ජ් එකක්. දැන් වේදේ තියෙනවනේ වේදෙත් එක්ක පැරලලි මේක යන්න. දැන් ලෑසි කියලා. ඊට පස්සේ බමුණෝ ආවා නාලන්දෙට මේවා අදා ඉගෙන ගන්න. එතකොට මොකද උනේ වේදේ කියවපු බමුණෝ වේදේ තියෙන දේවල් විශ්වාස කරන් හිටිය බමුණෝ මේ සූත්‍ර පිටකේ නැත්තම් බුද්ධ දේශනා කියවද්දී දැන් සංස්කෘතියනේ තියෙන්නේ කියවනවා. ඒක තියෙන අනාත්මයි ආත්මයක් නෑ මැවුම් කාර්යයක් නෑ හේතුඵල තියෙන්නේ කියලා. මේ ඔක්කොම සංස්කෘත භාෂාවෙන් කිවට බමුණන්ට වෛරයක් ඇති වුණා මේක ගැන. හිතුණ මේ කරලා තියෙන වේදිත අභියෝගයක්. බමුණු වාද කරන්න පටන් ගත්තා. ඔන්න මහායානිකයි බමුණු අතරපට හැදුන මොකද්ද? වාද විවාද. අලගද්දුගම කියන සූත්‍රයේ සඳහන් වෙනවා සර්පයාගේ නැට්ටින් ඇල්ලුවොත් මහණෙනි මොකද වෙන්නේ කියලා අහනවා. අලපෙක්න සූම් කරනවා. ඉවර අලපෙක්න. ඇයි ඒ සර්පයාම ගහනවා. ඒ වගේ තමයි කියන මාගේ ධර්මයේ වාද විවාද පිණිස ඉගෙන ගන්න එපා. ඒ ඔක්කොම විනාශ වෙනවා කියනවා. ඒක වුණා. ඊට පස්සේ මොකද උනේ බමුණෝ අතරේ හිටියා කුමාරිලා බට්ට කියලා මහා පඬිත බමුණෙක්. මේ බමුණ නම නාලන්දා. ආ මේ හතරවෙනි සියවසේ පස්වෙනි සියවසේ නෑ හත අට සියවස් වල මොකද ඊට පස්සේ දිගටම ගියා බමුණු අතරට මේ ත්‍රිපිටකය ගියා ඒක පුටා ගත්තා මේ කරණ ගත්තා ආර්බුද හදා ගත්තා දැන් ඔය දැන් තියෙන්නේ මොනවද මේ භගවත් ගීතා භගවත් ගීතේ භාගයේ තියෙන බුද්ධ දේශනා. ඒගොල්ලෝ ඒක අරගෙන ඒකට දාගෙන ඒගොල්ලන්ගේ එකක් කියලා හදාගත්තා. ඊට පස්සේ කුමාරිලා බට්ට කියන පඬිවරයා තනියම අඬනවා හාමුදුරු කෙනෙක් වේදිට බයිනවා. වෛරය ඇති වුණා. වෛරය ඇතිලා මොකද කළේ? එයා සම්පූර්ණයෙන්ම විනාශ කළා. භික්ෂුන් වහන්සේලා විනාශ කළා. මැරෙව්වා. ඊට පස්සේ බිහි වුණා අටවන සීවසේ දකුණෙන් බිහි වුණා සංකරාචාර්ය. කේරළේ ඒ බමුණේ පොඩි ළමෙක්. එළමට මේ වෛරය ආවා විනාශ කරන් විනාශ කරන් ගියා. අටවන සීවසේදී ගෞතම බුදු ශාසනයේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා මේ ඉන්දියාවේ අපේ බුද්ධ ශාසනය තියෙන හතර ස්ථානයක් වටිනවා කියලා. බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච තැන, බුදු වෙච්ච තැන, ධර්ම දේශනා කරපු තැන, පිරිනම් පාවතන. ස්ථාන හතරගෙන වන්දනා ලොකුවට තිබුණ බෞද්ධ සමාජයේ. මේගොල්ලෝ මොකද කරේ? මේගොල්ලෝ කල්පනා කරා අපිත් හදනවා හතරක්. මෙහෙට එනකොට යා මිත්‍ර මිත්‍ර කියන නමින්මයි හිත හිටියේ දක්ව පර්සියාවේ මිත්‍රගේ බර්ත්ඩේ එක තමයි දැන් ඔය ක්‍රිස්මස් වෙන්නේ දෙසැම්බර් 25. එතකොට ඒ මිත්‍ර කියන දෙවියෝ වේදයට ආව රුද්‍ර කියන නමෙන් ඊට පස්සේ ඒකේ වේදේ යාට නම ගොඩක් තියෙන ඊට පස්සේ ඒගොල්ලෝ ගත්තා ශිව කියලා. ශිව බලය කියලා එකක් අරගෙන අන්තවාදී ආගමක් බිහි කළා ශිව ශිවසේනා කියලා. මොකේටද බුදුදහම විනාශ කරන්නේ? යන්තර මන්තර මතුරුන ඒවා බෞද්ධත් පටන් ගත්තනේ මේ යන්තර මන්තර ඊට පස්සේ මොකද කළේ බුද්ධහම ඉන්දියාව විනාශ කළාට පස්සේ ඔබ දන්නවා ඇති දකුණු ඉන්දියාව විශේෂයෙන් දකුණු ඉන්දියාව ගැන කියන්න ඕනේ දකුණු ඉන්දියාව බෞද්ධ වෙලා තිබෙන බොහෝ කල් සමහර අටුවා පොත් තියෙනවා දෙමළ හාමුදුරුවෝ ලියපු කාංචිපුරම් වල හිටපු ධම්මපාලාචාර්යවරයා තමයි ලිව්වේ ලංකාවේ එක හාමුදුරු කෙනෙක් සාමණේර කෙනෙක් බුද්ධ ගයාට ඇවිල්ලා සිවුරු ඇරලා මහායාන සූත්‍රයක් අරගෙන ධර්ම ධාතු කියලා සීලා කාල කියලා ලංකාවේ රජ වෙලා ධර්ම ධාතුව පුදන්න පටන් ගන්නකොට දකුණු ඉන්දියාවේ හිටපු දෙමළ හාමුදුර කෙනෙක් ලංකාවට ඇදලා ඒ රජුරවන්ට ඒක කියලා ඒ රජුරවන්ගෙන් අයින් කෙරෙව්වා. ඒ වගේ බුද්ධ ශාසනයට ගොඩාක් උපකාරී කළ දෙමළ බෞද්ධයෝ. එතකොට මේ දකුණු ඉන්දියාවේ හිටපු දෙමළ බෞද්ධයන්ව විනාශ කළා මේ ශිවසේනාව. විනාශ කළා කාංචිපුරම් කියන එක සම්පූර්ණ ශිව භක්තියට අයිති එකක් කළා. ඊට පස්සේ මොකද කළේ මේගොල්ලෝ දැන් බැලුව ලංකාවේ තියෙනවා බුද්ධ ශාසනය. ආය බුද්ධ ආගම මේට ගේන්න පුළුවන්. මොකද අරගොල්ලන්ට මතයක් ගියා බමුණන්ට මතයක් ගියා මේ බුද්ධ ශාසනය බිහි වුණේ වේද විනාශ කරන්නයි කියලා. ගෞතම බුද්ධ ශාසනය කොච්චර මහා කරුණා ශාසනයක් නේ. වේද විනාශ කරන්නයි ගියා කියලා මතයක් ගියා. ඊට පස්සේ මොකද වුනේ? ඔන්න ලිව්වා අටවන සීවාසී මැද භාගයේ පොතක්. ඔබ දන්නවයි පොත රාමායනේ. රාමායනේ ලිව්වේ සංස්කෘතින් වාල්මීකි ඊට පස්සේ මීට අවුරුදු 500කට කලින් ඒක හින්දියට හැරෙව්වා තුලසිදාස්. වාල්මීකි හරවපු රාමායනේ හැම තැනම කියන්න පටන් ගත්තා. මේක දෙමළට හැරෙව්ව රාමායනම් කියලා. එතකොට දකුණු ඉන්දියාව සමීප ලංකාවට දකුණු ඉන්දියාව සමීප කාලිංග මාර්ග ආන්ධ්‍ර වලින් බිහි වෙලා ඔක්කොම විනාශ කරගෙන ඇවිල්ලා කාලිංග කියන ආන්ධ්‍ර කාලිංගේ ඉඳලා මාග ඇවිල්ලා දෙමළ සේනාව අරගෙන දෙවල සිව සේනාව අරගෙන ඇවිල්ලා තමයි ලංකාව විනාශ කළේ. ඒකේ ඒ සිව සේනාව ලංකාව විනාශ කරන්න ඒගොල්ලෝ පාවිච්චි කළේ රාමායනේ. මම ඉන්දියාවේ ඉන්න කෙනෙක් හිටියට මම මේ ඔක්කොම දන්නවා. අපි මෝඩ මිනිස්සු රාවණට හේතු වෙලා ලකුණු ගන්න හදනවා. ඒ කතන්දරේ හරියට අධ්‍යයනය කරන්නේ නැතුව ඇයි එහෙම එකක් ලියන්න අවශ්‍ය වුනේ කියලා ඕනම දෙයකට හේතුවක් තියෙනවා හේතුව හොයන්නේ නැතුව අපි රාවණගේ කාලේ ඉඳලා හිටියා අපි මෙහෙමයි කිය ලකුණු ගන්න හදන හිතන්නේ අපිට ගෞරවයක් කියලා ඒ කාලිග මාගේ ලොකුම හානිය කලේ සිවසේනාවෙන් කොච්චර හානි කළාද කියනවනම් සීව සේනාවෙන් ඇවිල්ලා සීව කෝවිල් හදලා සීව වන්දනාව කළා. ඔබ දන්නවද සුද්ධ ලංකාව අතට අරගන්නකොට රුවන්වැලි සෑයේ පස් කන්දක්. අබේගිරියේ පස් කන්දක්. ජේතවනයේ පස් කන්දක්. මිහින්තලේ සෑයේ පස් කන්දක්. මුතියංගනේ පස් කන්දක්. මයංගනේ පස් කන්දක්. සේරවිල පස් කන්දක්. සුවමවතියේ පස් කන්දක්. දීගවාපියේ පස් කන්දක්. කිරිවිර පස් කන්දක්. ඔක්කොම පස් කන්දක්. එක චෛත්‍යයක් ඉතුරුලා තිබුණේ නැහැ. බලන්න එතකොට ගහපු ගැහිල්ල කොහොමද කියලා. අවුරුදු 800ක්. අවුරුදු 800ක් වල්බී වුණා. කොහොම විනාශයක් කරන්න ඇද්ද? උතුරේ මුකුත් ඉතුරු කළේ නැහැ. ඒගොල්ලන්ගේ පදිංචි වෙච්ච ආය પરම්පරාවෙන් තමයි ටික ටික ටික ඇවිල්ලා මේ ත්‍රස්වාදී බිහි කළේ ඉතුරු වෙච්ච කාලිග මාර්ගයේ ගෝලෙක් වෙන්න ඇති ප්‍රභාකරන්. ඒ කිව්වේ කාලිග මාග කරපු හානිය බලනකොට මෙයාගෙන් ලොකු හානියක් වෙලා නැහැ. එතකොට මේ වගේ විනාශ විනාශ විනාශ වෙලා ඇවිල්ලා යාන්තම් අපි විතරක් බේරිලා ඉන්නවා මේ. ඒ නිසා පින්වත්නි මම මේ කියන්නේ එකයි අපිට හැමදේම මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. හැමදාම මේ අවස්ථාව ලැබෙන්නේ අපිට දුර්ලභම අවස්ථාවක් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබිලා නිසා ඉතින් මගේ ළඟ දැනට පැවිදිලා ඉන්න දෙමළ අය දෙමළ අය ගැන මම පොඩ්ඩක් කියන්න ඔබට පහදින්න. මම හරි ආදරේ දෙමළ අයට. ඒගොල්ල තුල තියෙනවා අමුත් අහිංසකකමක්. මේ අහිංසකකම අනිත්‍ය අයිති ප්‍රයෝජනේ ගන්නවා. ඒකට නම් මම කැමති නෑ. ත්‍ස්තවාදයට ගියේ මේ අහිංසකකමෙන් තමයි. අයිති ප්‍රයෝජනේ ගත්තා. මේ ඒ දෙමළ පොඩි නමක් මහනෙලා ඉන්නවා මගේ ළඟ. එයාගේ අම්මා තාත්තා හරි ආසයි ධර්මයට. එයාගේ ආච්චි කෙනෙක් ඉන්නවා දෙමළ. හරි දුප්පත්. දැන් ඔය ආච්චි ළඟදී මැරුණා. ආච්චිගේ ලාස්ට් විල් එක මොකද්ද කියලා දන්නවද? අන්තිම කැමැත්ත. හරි අහිංසක එකක්. ආච්චි කෙනා කට්ටිය වට කරලා අනේ පුතේ මගේ අන්තිම කැමැත්ත ඉෂ්ට කරන්න. මට ඒක දෙවලෙන් කියන තේරෙන්නේ නැහැ. මට දෙවල බෑ. කියනවා මගේ මේ කරාබු දෙක විකුණන්න. විකුණලා සිවුරක් අරගෙන මහමෙවුනාවට ගිහිල්ලා පූජා කළා. මට පින් දීපන්. බලන්න කොච්චර අහිංසක පැතුමක් කියලාද ඒ ආච්චි මැරුණේ. මං කල්පනා කරනවා අනේ අපිට කොච්චර අවාසනාවක්ද දෙමළ බෑ. ඉතින් මම පෞද්ගලිකව හරි වේදනාවකින් ඉන්නවා මට දෙමළ බැරි වෙච්ච එක ගැන. ඉතින් මම මහන්සි ගන්නවා දෙමළෙන් කොහොම හරි මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය දෙන්න අවස්ථාවක් උදා කරගන්න. ඒ අයගේ ඒ අයගේ එක යුගයක් තිබුණා දෙමළ අයගේ බුද්ධ ශාස්ත්‍රයට කැමති. ඒ යුගය ආය ඇති කරගන්න අපිට පුළුවන් වුණොත් කොච්චර හොඳද කියලා. මොකද ඒගොල්ලෝ ක්‍රිස්තියානි ආගමකට ගියා කියලා ලාභයක් නැහැ. මං Hindu අයගෙන් මට අර කොවිල වල ඉන්නෝනේ කුරුකල් කුරුකල් කියන සාමිලා. මේ පේන්නේ නැත ඔයගොල්ලෝ මොකද්ද මේ කරන්නේ කියලා අහනවා. මං ඇහුවා. ඔයගොල්ලෝ මොකද්ද මේ කරන්නේ? ඔයගොල්ලන්ගේ මේ ජනතාව යනවනේ මේ ආගම අතහැරලා. බේර ගන්න කියලා. අනේ අපි කියන එක අහන්නේ නැහැ කියන්නේ. ඉතින් අපිට හරි අපේම එකට ඉන්න ජනතාවට මේ විපත්ති උනේ අපි ඒගොල්ලොත් එක්ක එකට හිටපු නැති නිසා. කයි කතන්දර හදන්න පුළුවන් උනේ දේශපාලකයෝ මේ වාසි ගත්තේ දේශපාලකයෝ මේ අර්බුද කළේ ඒ දේශපාලකයන්ට උම නටන්න පුළුවන් උනේ බෞද්ධයන්ගේ හැටියට අපිට මේ ධර්මය දෙන්න බැරි වෙච්ච නිසා. ඒ නිසා මේ යුද්ධ කාලෙත් මං හාමුදුරුවෝ මං දන්න හාමුදුරුවෝ කිව්වා ඉක්මනට ඉක්මනට පුළුවන් කියලා අපි වැඩපිළිවෙලක් යදමු මේ යුද්ධෙන් පස්සේ ජනතාවට පිට වෙන්න මුකුත් නැහැ මොනවා කරන්නද ඒ නිසා මේ අපි අපිට මේ තියෙන රැකවරණේ බුදුරජාණන් වහන්සේ සිහි කළා ධර්මයේ සිහි කළා ගන්න තියෙන රැකවරණේ අපි අනිත් જાතීන්ටත් ලබා දෙන්න කල්පනා කරනවා නම් මං හිතනවා ඒක අපි මිනිස්යන් හැටියට අපිට තියෙන විශාල ලාභයක්. දැන් බලන්න හිතලා මේ දැන් බොරු කියලා ඔබ දන්නවා ඇති බොරු කියලා බොරු දැන් බොහෝ ආගම්වල බොහෝ ආගම්වල කරන මිනිස්සුන්ව බොරු කියලා රවට්ටනවා. බොරු කියලා රවට්ටනවා. ඔබ දන්නවද රවට්ටන විදිය? මං කියනවා පොඩ්ඩක් ඒක. දැන් මොන පිළිකාරෝ වහනට එනවා බෞද්ධ අම්ම කෙනෙක්. එතකොට මහත්තයා පිළිකාව හැදිලා. දැන් ඔන්න අම්මා අසරණ වෙලා ඉන්නවා. ඊට පස්සේ අම්මට කියනවා දැන් කවු ඔකේ ඉන්නවා තැරව්කාරයෝ දාලා. මොකද ඒගොල්ලන්ට කවර කෙනෙක් ගත්තාම පඩියක් ගෙවනවා. ඊට පස්සේ මේ අපි ආඥා කරලා සනීප කරලා දෙන්නම් කියලා. දැන් ඔන්න අම යනවා ආඥා කරා. ඊට මැරිනවා. නෑ මැරෙන්න ඉස්සෙල්ලා අසාධ්‍ය වෙනවා. අසාධ්‍යයකට යම්මා කියනවා. යා පල්ලියෙන් කියනවා මේ බුදු පිළිම తీරුණා ගෙදර. යාඥාව හරි නෑ කියනවා. යාඥාව සාර්ථක වෙන්න නම් පිළිම අයින් කරන්න. පොණ අම්මා අයින් කළා. දැන් උන ආය යාඥා කරනවා. තවත් ලෙඩා උස්සන්න වෙනවා. ඔහොම හරියන්නේ නෑ. ඔය ආගමට එන්න කියනවා. ආගමටත් යනවා. ආය යාඥා කරන මැරෙනවා. ලෙඩා මරුණාම කියනවා මුකුත් කරගන්න එපා. ඒ දෙවියෝ යම පරීක්ෂා කරනවා. ඔන්න. ඉතින් මේ නිසා මේ වගේ ලෝකයක අපිට ඔබ මතක තියාගන්න අර කියාපු මුල් අරමුණු දෙක මොකක්ද මතක නැද්ද පළවෙනි එක මොකද්ද සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන ධර්මයේ ඉගෙන ගන්න ඕනේ දෙක දෙවියන් අතර උපදින ඕනේ. මේකට ඔගොල්ලෝ ඔබේ ධර්ම මාර්ගේ හදා ගන්න. අපිට තියෙන එකට උමනා කරන දේ කීමයි. ඉතින් මම පෞද්ගලිකව සතුටින් ඔබට මේ විදිහට කතා කරන්න ලැබීම අපි බුදුරජාන් වහන්සේට වන්දනා කරමු. කියන්න මා කියවහම